ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වත්නි මේ පින්වත් හැම දෙනාට සම්බුදු සරණයි සදහම් පීඨයි සංඝ රැකවරණයි තිලෝගුරු බුදු පියාණන් වහන්සේ විසින් දේශිත ධර්ම පාඨයක් මේ ලෝතුරා ධමයේ ඊටමාත්ම වැදගත් ධර්ම පාඨයක් අද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් ඉස්රුවා හරිනු ලබන මේ රාත්‍රී ධර්ම දේශනාව සඳහා මම මාතෘකාවක් වශයෙන් ගත්තා. නිබ්බාණං වා උපනිධාය සබ්බා uppattiyo දුග්ගතින් මේකේ සරල තේරුම නිර්වාණය හමු වෙයි. නිර්වාණය හමු වෙහි සීලෝම ලෝක ධාතු වල උත්පත්තියන් දුගති වේ. ඊටාත්ම වැදගත් දේශනා පාඨයක් මේ පින් උතුම්ගේ නිවන් අවබෝධය සඳහා අද මාත්‍රකාව වශයෙන් ගත්තා. පින්වත්නි අපි දැන් මේ ලෝකයක උත්පත්ති ලැබලා තියෙනවා. දැන් මේ ලබාගත්තා වූ මේ උපත ගැන අපි නිතරම දැනුවත් වෙන්න ඕන. විශේෂයෙන් ශාන්තිනායකයන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්මතාවය අනුව ලෝකවල සත්‍යෝ නොයික් නොයික් තැන්වල උත්පත්ති ලබනවා. සාමාන්‍යයෙන් දේශනා සඳහන් වෙන්නේ කාම භූමී, රූප භූමී, අරූප භූමී කියලා. මේක තමයි තුන් ලෝකය කියලා අපි සඳහන් කරන්නේ. කාමාවචර, රූපාවචර, අරූපාවචර. එතකොට මේ තුන් ලෝක ධාතුවේ නොයෙක් තැන්වල ගණනක් සීමාවක් නැති සත්‍ය උත්පත්ති ලබනවා. එතකොට අචින්ත ධර්ම තැන්වලදී දේශනා සඳහන් වෙන්නේ ඒකයි. මේ සත්ත්වවිෂය අචින්තය කියෝකයි. සත්ත්වවිෂය අචින්තය කියලා තියෙනවනේ. ලෝකවිෂය අචින්තයයි, බුද්ධවිෂය අචින්තයයි, සත්ත්වවිෂය අචින්තයයි, චිත්තවිෂය අචින්තයයි. එතකොට මෙන්න මේ අචින්තය වූ කියලා කියන්නේ සිතලා විමසලා සිතලා විමසලා ගණනක් සීමාවක් කරන්න බැරි කාල ප්‍රමාණයක් තමයි මේ සත්වයන්ගේ දේශනාවේ සඳහන් වෙන්නේ. ඒකට නොඑක් නොඑක් තැන්වල උත්පත්ති ලබනවා. එතකොට අපිට ඔය ගණනක් සීමාවක් ප්‍රමාණයක් කරන්න බැරි ඒ සත්වලින් එක්තරා කොටසක් අපි සත්වෝනේ අපි චිත්තක් ක්‍රියාකාරීත්වයක් ඇති ජීවිත පැවැත්මක් ඇති අපි ක්‍රියාකාරී ලෝකයක ජීවත් වෙනවා. ඒකට කියන්නේ මනුෂ්‍ය ලෝකය දැන් මනුෂ්‍යාර්ථ භාවයක් ලැබුවා අපි. දේශනාවේ සඳහන් වෙන විදිහට මෙතෙන්ද අහමුවෙන් පැමිණි කෙනෙක් නැහැ කිසිම කෙනෙක්. කිසිම කෙනෙකුට මෙතෙන්ද ඔය හිතන පරක්කුවෙන් එන්නත් බෑ. ඒ නිසා බුදුහාමුදුර දේශනා කරනවා දුර්ලභංච මනුස්සත්තං කියලා. මේ මනුෂ්‍යාත්ම භාවය ඊටාත්ම දුර්ලභයි. ওই දේශනාවල තියෙන මේ පින්වතුන් අහලත් ඇති කන කැස් බෑවා වීසිදුරින් අහසේ දැක්කත් එදාට පුරහඳ තිබුණේ නැත්තම් පුරහඳ දකින්නත් බෑ. නමුත් කොහොම හරි පුරහඳ දැක්කත් ඊටත් වැඩි දුර්ලභයි කියනවා මේ මනුෂ්‍යාත්ම භාවයේ ලැබීම. ඉතින් පින්වත්නි මේක හොඳට අපි අවබෝධ කරගන්න දැන් ඕගොල්ලන්ට මම ධර්මදේශනාව කරන්න ඉස්සෙල්ලා ආමන්ත්‍රණය කළේ කොහොමද? ශ්‍රද්ධා සම්පන්න ශ්‍රද්ධා සම්පන්න කියලා වචන කියවන්නේ සදහැ බෞද්ධයන් කියන අදහස දුන්නා. බුද්ධ සම්පන්න. මේ ශ්‍රද්ධාව කියන එකේ තේරුම් ගන්න ඕන. ශ්‍රද්ධාව කියන්නේ පින්වතුනි ශාසනයේ තියෙන ආර්ය ධන අතර මුල්ම ධනය. දුක්ඛූප නිසා ශ්‍රද්ධා. ඕකේ විස්තර කරන්නේ කොහොමද? මේ ලෝකේ දුකක් කියලා දැනගත්තා දැන ගැනීම තමයි ශ්‍රද්ධාව කියන්නේ අනිවාර්යයෙන්ම. මොකද හේතුව චතුරාර්ය සත්‍ය දේශනාවේ මුලින්ම බුදුන් වහන්සේ දේශනා කළ තියෙන්නේ ආර්ය සත්‍ය වලින් මුල්ම සත්‍ය මොකද්ද? දුක්ඛාරි සත්‍ය. එතකොට මේක සුගතියක් බව හැබෑව. නමුත් අපි නිරන්තරයෙන් අනුභව කරන්නේ දුක. ඒ නිසා ශාසනීය ආර්ය ධන අතර මුල්ම ධනය සද්ධා ධනය. ඒ නිසා දැන් මේ පින්තුන් වැඩිහිටි බවට පත් වෙලා පරිණත බුද්ධියක් තියෙන අය. පරිණත කියලා කියන්නේ මොකද්ද? සෑම දෙයකින්ම අධ්‍යක්ීම් ලැබලා තියෙන අයනේ. කුඩා දරුවන් ඉතින් එච්චර අධ්‍යක්ීමක් නැති වුණාට සෑහෙන විශාල පිරිසක් මේ ධර්ම දේශනාවට සවන් දෙනවා මුළු ලෝකේ පුරාම ඒ හැම කෙනෙක්ම පරිණත බුද්ධිය ඇත්තා වූ අය. මේ පරිණත බුද්ධිය කියන්නේ මේ ලෝකේ යථාර්ථය දැන ගැනීම. හැබැයි ওই භෞතිකත්වයේ පදනම් කරගත්තා වූ ජීවිත පැවැත්මක් පවතන අයට මේ දොර ඉඩකඩම් යාන වාහන මිල මුදල් මතම ජීවත් වෙන අයට ඕක තේරෙන්නේ නැහැ. මොකද ඒ අය මායාවෙන් ඉන්නේ. මායාවේ අය ඒ ඇයිට තේරෙන්නේ නැහැ මේ ලෝකේ යථාර්ථය. ඒගොල්ලෝ සැපයි කීටි හොයාගෙන යන්නේම භෞතික දේවල්. ගොඩ ගහගන්නේ භෞතික දේවල්. එතන තියෙන්නේ සැප නෙවෙයි දුක. ඔකයි ඇත්ත. ඒසා මේ බුද්ධිමත් අයට තමයි මේ බුදුදහම කියන්නේ. ඒසා බුද්ධයන් වහන්සේ දේශනා කළ තින ශ්‍රද්ධා සම්පන්න බුද්ධිමත් බෞද්ධයෝ කියන අදහස ගන්න. ඒ නිසා ඔය මේ ධර්මය අහන්නේ හැම කෙනෙක්ම පරිණත බුද්ධියක් ඇති අය. බෞද්ධයෝ කියන්නේ බෝධිසත්වයෝ. බෞද්ධ කියන නම දාන්න බෑ බෝධිසත්ව ගුණෝපේත නැත්තම්. ඔය අනුවර්ත නම් තියෙනවා ආරූඪ නම් තියෙනවා. අනුවර්ත නාමය කියලා කියන්නේ ඒ යොදන නමට ගැළපෙන විදිහට ජීවන සටාවක් තියෙන්න ඕන. ශීලවතී කියනවා නම් සිල්වත් බව තියෙන්න ඕන. කරුණාවතී නම් කරුණාවන්ත භාවය තියෙන්න ඕන. ගුණවතී නම් ගුණවත් බව තියෙන්න ඕන. පැහැදිලිනේ. ඒකට කියන්නේ එතකොට ඒකට කියන්නේ අන්වර්තනාමය. දැන් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට නමක් යෙදුනා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ. මොකද නම? සම්මා සම්බුද්ධ. ඒ නම කිසි කෙනෙකුට දාන්න බෑ. ඒ නම කිසිම කෙනෙකුට දාන්න බෑ සම්බුද්ධ වලට හැර. සම්මා සම්බුද්ධ කියන්නේ මොකද්ද? ස්වයංබු ඥානෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන තමන්ගේ දුක්ගින් නිවාගෙන සීල ලෝකසත්‍යයන්ගේ දුක්ගින් නිවා දෙන්නා උත්තරය තමයි සම්මා සම්බුද්ධ කියන්නේ. ඒක තමයි අන්වර්ථ නාමය. දැන් ආරුඩ නමුත් තියෙනවනේ අතර. ආරුඩ නම් ඕන තරම් තියෙනවා. හැබැයි සීලවතී කියන එකලාට සීලේ නැත්තම් එයා ආරුඩ නමකින් ඉන්නේ. ගුණවතී තුල ගුණයක් නැත්තම් එයා පාරුර නමකින් පෙනී හිටින්නේ. පැහැදිලිනේ? දැන් ධනපාලලා ඉන්න ඕන තරම්. අතිය සතුේ නෑ. එහෙම ඉන්නවනේ. ධනයට පාලල කියන්නේ ඒකයි. ඒ නිසා මෙතන අන්වර්ථ නාමය හා ආරූඪ නාමය අතර පැහැදිලිව දැනගන්න. එහෙනම් බෞද්ධ කියන තැන තියෙනවනේ බෞද්ධ කියන වචනේ දෙන නම් බුද්ධත්වයේ ලබා ගැනීම සඳහා ලෝකයට ආවා වූ අය. බෞද්ධ කියන නම නිකන් දාන්න බෑ. බුද්ධිමත් අය බෞද්ධයෝ කියන වදහන ගන්නද. එතකොට දැන් අපි හැම කෙනෙක්ම බුදු පියාණන් වහන්සේ දේශනා කළ විදිහට උත්පත්ති ලැබලා තියෙන්නේ මනුසාත්ම භාවයක. දැන් ඔය දෙපයින් නැගී හිටගෙන අඳබඩ තිබ්බට මනුස්ස කියන වචනේ දාන්න බෑ. නමුත් මෙතන තියෙන්නේ පිරිසිදු මානසික තත්ත්වයක් තියෙනවනේ තමයි මනුස්ස වෙන්නේ. හොඳ වැඩ පිළිවෙලක් තියෙන්න ඕන. බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා අනුමත කරන්නා වූ ජීවන ප්‍රතිපදාවක් තියෙන්න ඕන. නැත්නම් ඒ නම යෙදෙන්න බෑ. ඒක ඇත්ත. ඒ නිසා අපි මෙතනින් දැන් තේරුම් ගන්න ඕන එහෙනම් ඉස්සෙල්ලාම බෞද්ධයෝ කියලා කියන්නේ බුද්ධිමත් අය. බෞද්ධ කියන නම දාලා තියෙන්නේ බුද්ධත්වයේ ලබා ගැනීම සඳහා වූ ආවා වූ අය. පැහැදිලිනේ? ඊළඟට අපි තේරුම් ගන්න ඕනේ මේ තුන් ලෝක ධාතුවේ උත්පත්ති ලබන සත්‍යයන් අතර අපි ඉහළම තැනට තමයි ආවේ. ඒ කියන්නේ මනුෂ්‍යාත්ම භාවය. මෙතනින් එහාට තැනක් නැහැ. දුර්ලභංච දේවත්තං කියලා කොතනකවත් බුදුන් වහන්සේ දේශනා කළා නැහැ. දුර්ලභංච බ්‍රහ්මත්තං කියලා දේශනා කළත් නැහැ. දේශනා කළේ මොකද්ද? දුර්ලභංච මනුෂ්‍යත්වං. එහෙනම් තමන්ගේ වටිනාකම තමන්ගේ අගය දෙන්න තමන්ට. තමන් උත්තම මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවා වූ අය ඒකට අගේ දෙන්න. අගේ දෙනවා කියන්නේ ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕන. අගේ දෙනවා කියන්නේ මොකද්ද? ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන. දැන් මම කියවනේ නම් ඒකට සූසු පරිසරයක උත්පත්ති ලැබලා තියෙනවා. මේ ලෝක ධාතු බැලුවාම මේ දැන් අපේ රට සාජ්‍යවල ඔය අයත් යනවා එනවා අපි දැකලා තියෙනවා. ඒ තැන්වල බැලුවාම මේ පුණ්‍ය භූමිය මම දකින්නේ මේ ශ්‍රී ලංකා ද්වීපය. පුණ්‍ය භූමියක්. මේකේ ඒ පුණ්‍ය භූමියේ උත්පත්ති ලබන්නේ පින් කරපු අය. විශේෂයෙන් බෞද්ධයෝ පින් දහම් කරපු අය. පින්වත්නි මේ සුගතියකට එන්න නිකම් බෑ. සුගතිය නිකන් ඉන්න බෑ දෙවි කෙනෙක් බ්‍රහ්මෙක් මාරේ ගෙනත් දාලා නෙවෙයි තමන් විසින් කරපු කුසල ශක්තියක තමයි අපි මෙතෙන් දාලා තියෙන්නේ. බුදුහාමර පැහැදිලිව දේශනා කළා තියෙනවා සග්ගාරෝහණ සෝපානං අඤ්ඤං සීලං සමංකුතෝ හොඳ තැනකට යන්න නම් මනුෂ්‍යාත්ම භාවයක් ලබන්න නම් අපි පෙර භවයේදී සිල් රැකලා තියෙනවා. ඒක තමයි ඇත්ත. එහෙනම් අපි සිල් රැකලා තියෙනවානේ. දැන් මේ සිල් රැක නිසා ඒකේ ප්‍රසාද පූජාවක් වශයෙන් ඵලයක් වශයෙන් දැන් ලබලා තියෙන්නේ මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය. ඊළඟට දැන් මිනිසෙක් වශයෙන් උපදින බව හැබෑව සිල් රැකපු නිසා. නමුත් දැන් බලන්න ඕන තා පැත්තක් තියෙනවා. දැන් අපිට අවශ්‍ය කරන සම්පත් තියෙනවා. ආයුෂය, වර්ණය, සැපය, බලය, බුද්ධිමත් භාවය. ඔක්කොම සම්පත් පහනේ. දැන් අපි ජීවත් වෙනවා කියන්නේ සැප අනුභව කරනවා කියන්නේ මේ සම්පත් පහ වළඳනවා කියන එකයි. සැප අනුභව කරනවා කියන්නේ පින කනවා. එතකොට දැන් අපි දන් දීලා තියෙන නිසා දැන් ওই ටික අනුභව කර කර ඉන්නවා. පැහැදිලි නේද? එතකොට දන් දීලා තියෙන නිසා අර සම්පත් අනුභව කරනවා කියන්නේ සැප විඳිනවා කියන එකනේ. සුගතියටයි කුමන්සාද? සීල රැක නිසා. ඕක තමයි ඇත්ත. එතකොට දානීය සීල කියන්නේ ඕකයි. ඒ දෙකම දැන් කරලා තියෙනවා. ඒක ප්‍රතිඵලයක් වශයෙන් මේ උත්තර මනසාර්ථ භාවයක් අපි ලැබුවා. දැන් පැහැදිලි කරගන්න ඕනේ ඊළඟට මම මුලින් සඳහන් කළා මේ පින්වත්න්ට අපි මිනිස්යන් වශයෙන් උත්පත්ති ලැබුවේ බෞද්ධයන් වශයෙන් උත්පත්ති ලැබුවේ කුමක් සඳහාද? නිවන් දැකීම සඳහා. දැන් ඒකට අවශ්‍ය කරන්නා වූ සියලුම ප්‍රතිපාදන ලැබිලා තියෙන්නේ. දැන් ඔය අයගෙන් ඇහුවොත් එහෙම දැන් මම කතා කරන විදිහට මේගොල්ලන්ට අදහසක් දුන්න විදිහට ඔය අයගෙන් ඇහුව විදිහට දැන් ඔය අය මේ පින්වත් හැමදෙනාම ඇවිල්ලා තින්නේ බුදු වීම සඳහානේ. දැන් මේ බුද්ධත්වයේ සඳහා ඔය අය කළ යුතු ප්‍රතිපදාව යොදලා තියෙනවද? හරියට කරාද කියන එකයි දැනගන්න ඕනේ. බුද්ධත්වයේ ලබා ගැනීම සඳහා ඒකට අවශ්‍ය කරන්නා වූ ප්‍රතිපදාවක් තියෙනවානේ. ඒ ප්‍රතිපදාවල යෙදුණාද කියලා දැනගන්න අවශ්‍ය වෙන්නේ. ඒක යෙදුන් නැත්නම් අර නම දාගත්ත වැඩක් වෙන්නේ නැහැ. බෞද්ධ කියන නම දාගත්ත විතරයි ඒක අනිවර්ත නාමයක් වෙන්නේ ආදුත නාමයක් විතරයි. ඒ නිසා පින්වත්නි හොඳට මතක තියාගන්න උත්තර මනුෂ්‍යාත්ම භාවයක් අපි ලැබුවා. දැන් ඕගොල්ලෝ මෙතන ඉඳලා තව ටික කාලෙකින් යනවා යන්නේ. යන තැනක් දන්නවද? කිසිම කෙනෙක් දන්නේ නැහැ. හැබැයි යන තැන තීරණය කරන්න පුළුවන් එක තැන මෙතනයි. එහෙනම් බුද්ධ ආදී උත්තරන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙන්නා වූ සීලම සත්‍ය වර්ගීකරණය කරලා තියෙනවා. නව ඉමේ සත්තා සංවිජ්ජමානා ලෝකස්මි. මේ ලෝක ධාතුවේ පහළ වෙන්නා වූ සත්‍යය කොටස් 9කට වෙන් කරලා තියෙනවා. මෙතන මේ සත්‍යෝ කියන තැන පින්වත්නේ තවත් තේරුමක් දැනගන්න ඕනේ මේ භෞවි අභෞවි කියලා කොටස් දෙකක් ඉන්නවා. භෞව්‍ය කියලා කියන්නේ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් කොටස්. ඒ කොටස් තුන තමයි ඉහළම තැන ඉන්නේ මිනිසයා, ඊළඟ එකේනා දෙවියෝ, ඊළඟ එකේනා බ්‍රහ්මයෝ. ওই තුන් කොටස් තමයි බුදුහාඳුරන්ගේ දර්ශනය, බුදු දහම සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් මානසික ශක්තිය ඇති කොටස. පැහැදිලිනේ? එතකොට එතනත් බැලුවාම අපි ඉහෙලෙම ඉන්නේ. හැබැයි අපේ කට්ටිය බොහෝ විට පින්දහම් කරලා ඊටත් පහත් තැන් වලට යන්න තමයි ප්‍රාර්ථනා කරන්නේ. මේ දානියාගේ අංශංශයෙන් මේ පින්දහම් කරලා යාමී සුසිතේ නිර්මාණ ප්‍රති පරිමිත වසවස්ති දීව ලෝක වලට යන්න කියන කල්පනාව මම පෙන්නන්නම්කෝ දීව ලෝක වල සැප තියනවද කියලා අද මාතෘකාව ගත්තේ ඒක තමයි. දැන් දුකකටපත් වීම සඳහා තමයි අපේ අය ප්‍රාර්ථනා කරන්නේ. මෙතන සැපට වැඩි ඉහළ සැපක් තියෙනවා කියලානේ. හරි දැන් ඒක පැත්තකින් තියමුකෝ අපි. දැන් දේශනාවේ සඳහන් වෙන විදිහට මේ භෞවික සත්‍යෝ භෞවික සත්‍යෝ කියලා කියන්නේ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් අය. මිනිස්ය දිව්‍ය බ්‍රහ්ම. දැන් පළවෙනි ධම්සප්පවතුන් සූත්‍රයේදී මිනිසයන් වශයෙන් එක්කෙනෙක් අධිගමණයටපත් වුණා. ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤ හාමුදුරන් වහන්සේ නේද? ඒතකොට ලක්ෂ කෝටි ගාණක් දිව්‍ය බ්‍රහ්මයෝ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ඵලයටපත් වෙලා පිරිනොම් පාන්න සිදු වුණා. ඒ අයට සසර ගමන නතර කිරීමේ ප්‍රතිපදාවට යන්න පුළුවන්කම හැකියාව තිබුණා. එතකොට ඒ තුන් කොටස තමයි භෞවිය කියලා කියන්නේ. තව කොටසක් ඉන්න පින්වතුනේ මේ තුන් ලෝක ධාතුවේ දැන් සත්ව ගැන කතා කරන්නේ. ඒ නිසා අචින්තෝ සත්ව කොටසක් මේ ලෝකවල ජීවත් වෙනවා. ඔය ඊළඟට කියන්නේ නරකයේ තිරිසන් പ്രേත අසුරනිකාදී කියන සතර අපාගත සත්‍යෝ තමයි අභාව්‍ය සත්‍යෝ. ඒ අයට බුදු දහම ගෝචර වෙන්නේ නැහැ. සත්‍ය අවබෝධ කරගන්න බෑ. දැන් අපි වැඩිපුරම ඉඳලා තියෙන ওই තැන්වල. සතර අපායනේ. බුදුහාම දේශනා කරන ප්‍රත්‍යඥ භූමියේ ස්වභාවය උතන තමයි චත්තාර චත්තාර අපාය සකගෙහි සදිසා. සුඛියේ ගෙදර කොහෙද? හතර අපායයි. ඉතින් මේ මහා පොළොවේ වැඩි කැට ගානට පින්වතුනි අපි සතරපා ඉඳලා තියෙනවා. මොකක් හරි හේතුවකට දැන් ඔතනින් ආවා. වර්ධාවේ ඒ තුන් ලෝක ධාතුවේ ඉහළම තැනට. දැන් බලන්න දැන් ඕගොල්ලෝ දැන් තව වැඩි කාලයක් නෑනේ. දැන් ජීවත් වෙලා සිටින කාල සීමාව වයස හරි බැලුවාම දැන් බොහොම දෙනෙක් යන්න කිට්ටු කරලා ඉන්නේ. දැන් ආවා වූ අය මේ නිවන් මාර්ගය ලබා ගැනීම සඳහා ප්‍රතිපාදන සකස් කරගන්නද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. පැහැදිලි නේද? එතකොට දැන් අර මං කියවා පුජ්‍යලෝ නම දෙනෙක් ඒ නම දෙනා තමයි සෝවාන් මාර්ගඵල, සතරදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරහත් මාර්ගඵල කියනා වූ උත්තම අට දෙනා. දැන් ඒ අට දෙනා වහන්සේ මේ සම්බුද්ධෝත්පාද කාලයක් නිසා මේ ලෝක ධාතුවේ වැඩ සිටිනවා. කිසිම කෙනෙකුට කියන්න බෑ අද ආර්යයන් වහන්සේලා නැහැ කියලා. ආර්යයන් වහන්සේලා නැහැ කියනවා නම් අනිවාර්යෙන් කියන්න වෙන්නේ කුමක්ද? තිසරණේ නැහැ කියන එකයි. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය නැහැ කියන එකයි. තිසරණේ වැඩ සිටින්නේ කොතනද? සත්‍ය අවබෝධ කරගත්තා වූ උත්මයා තුලයි. ඒ සත්‍ය අවබෝධ කරගත්තා වූ උත්මයෝ ලෝකේ පහළ වෙන්නේ බුද්ධෝත්පාද කාලයක පමණයි. දැන් ඒ අට දෙනා කවුද? අර මුලින් කිව්වා වූ සෝවාන් මාර්ගඵල සකෘදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරහත් මාර්ගඵල. ඒ අට දෙනා. දැන් ඔය අට ඔය අට දෙනා තමයි මේ භවය නතර කිරීමට තීරණය කරගත්තා වූ උත්තරම අට දෙනා. භව ගමන නතරකරනද සීලම සූසුකම් ලබා ගත්තා උත්තරම අට දෙනා ඔය එතන. ඔය අට දෙනා පමණයි. ඊළඟට තියෙනවා දැන් නමයක් ඉන්නවනේ. දැන් ඒ අයගේ භවය නියතයි. ඒක තමයි කියන්නේ කොහමද? භවේ නීතයි නියතෝ සම්බෝධි පරායනෝ කොහොමද නියතලා තියෙන්නේ නිවනට අපි මරණයට නියතලා ඉන්න තාම ප්‍රත්‍යජන භූමියේ ඉන්නවා නම් කොතනද මේ වෙලා තියෙන්නේ මැරෙනවා උපදිනවා මැරෙනවා උපදිනවා දැන් කොහේයි දන්නේ නැහැ ඒ නිසා මේක හොඳට බුද්ධිමත්ව හිතන්න මෙතන මේ ප්‍රතිපදාවක ඉදුනේ නැත්තම් ආය අපිට කවදාවත් මේ වගේ උත්තරම අවස්ථාවක් ලැබෙයිද කියලා අපි කවුද දන්නේ මේක තේරුම් ගන්න. මේක තමයි බුද්ධිමත් කියන්නේ වචනේ කියන්නේ මොකයි? බුද්ධිය කියලා කියන්නේ කියන දේ තේරුම් ගැනීම හැකියාව. බුදුහාඳුර පැහැදිලිව දේශනා කළා තියෙනවා හේතු විඤ්ඤෝ පුරිසෝ. උන්වහන්සේ අකා කරන්නේ කොහොමද? මගේ ළඟට එන්න කියන දේ තේරුම් ගැනීමේ ඇති හැකියාව ඇති අය. හේතු විඤ්ඤෝ පුරිසෝ අසතෝ අමායාවේ උජුජාතිකෝ අහමනුසාසාමි අහං ධම්මං දේශේමි ඒ තුලින්ම පිරිසෝ කියන දේ තේරුම් ගන්න පුළුවන් ඇති හැකෙන්න ඕන මානසික ශක්තිය තියෙන්න ඕන සටකපට වෙන්න බෑ මායාකාරී ස්වභාවයක් තියෙන්න බෑ හේතු විඤ්ඤෝ පිරිසෝ අසතෝ අමායාවි උජුජාතිකෝ ඍජු ප්‍රතිපත්තියක් තියෙන්න ඕන නිවන් දැකීමේ කැමැත්ත තියෙන්න ඕන එතන ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන සතර ඉද්ධිපාද එතකොට මෙන්න මේ වගේ ගුණ ධර්ම ඇති ඇයි තමයි උන්වහන්සේ අහමන සාසාමි අහන් ධම්මං දේශේමි මම අනුශාසනා කරනවා මම ධර්මයේ දේශනා කරනවා අනුශාසනා කියන්නේ නරක වැඩ අතහරින්න අනුශාසනා කරනවා කියන්නේ මොකද්ද නරක වැඩ අතහරින්න සබ්බ පාපස්සා කරනවා හොඳ වැඩ කරන්න සිත පිහිදු කර නිවන් දකින්න ඊට එහා දේශනාවක් සම්බුදුරුවෝ ලෝකෙට පහළලා දේශනා කරන්නේ ඕව තමයි සීලම සම්බුදුරුවෝගේ අනුශාසනාව සබ්බ පාපස්සා කරනවා කුසල සුපසම්පදා එහෙනම් ඒ ටික තමයි අපිට කියන්න තියෙන්නේ බුද්ධ ශ්‍රාවකයා වශයෙන් ඒ නිසා මෙතන මතක තියාගන්න මම මේ කියුවේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ ගෝචර වෙන්නේ කියන දේ තේරුම් ගැනීම ඇති හැකියාව ඇතිලායට පමණයි. ඒ නිසා බෞද්ධ කියන වචනේ තේරුම එකයි. ඒක තේරුම් ගත්තේ නැත්නම් අපේ ලබාගත්තා වූ මේ උත්තර මනසාත්භාවයෙන් අපි කිසිම දෙයක් ප්‍රයෝජනයක් ගත්තේ නැතුව නිකම්ම නිකම්ම යනවා. හැබැයි භෞතිකත්වයේ මත තමයි මුචීලු මානසිකත්වයේ තියෙන ලෝකෝත්තර පැත්ත කියන එක කවදාකවත් හොයන්නේ නැහැ. මැරෙන්න කිට්ටු කරලා තමයි ඔන්න මතක් වෙන්නේ පන්සල් එහෙම ඇවිල්ලා බණ භාවනා කරන්න එහෙමයි. එතකොට මොකද වෙලා තියෙන්නේ? අර ආයතනයෙන් දුරවල වෙලා තියෙන මන ආයතනය. කලයක් අනිත් අත්හරලා වතුර වක් කරලා පුරවන්න හදනවා වගේ වැඩක් වෙන්නේ. කවදාකවත් සුණාත අනෑන්නේ නැහැ බොහෝ විට. ධාරේත දරා ගන්න බෑ මොකක් නිසාද? මානසිකත්වය නිසා. ඒ දෙකම නැත්තම් චරාතයක් නැහැ. භාවනා කරන්න බෑනේ. ඒ තමයි ඇත්ත. ඒ නිසා මේවා බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා මේ සත්‍යයගේ තියෙන දුක දැකලා තමයි උන්වහන්සේ මේක දේශනා කරේ අපි බුද්ධිමත් වෙන්න ඕනේ මේ කියන දේ මොකද්ද කියලා. පින්වත්නි මේක තමයි ඇත්ත. මේ පින්වත්නි මතක් කරේ එකයි. දැන් අපි හැම කෙනෙක්ම ඇවිල්ලා තියෙන කුම සඳහාද? බුද්ධත්වය ලබා ගැනීම සඳහා. බුද්ධත්වය ලබා ගැනීම සඳහා. ඒ නිසා දැන් අපි මේ කාල වේලාව තියෙන හැටියට පොඩි මතක් කිරීමක් කරමු. දැන් අපි එහෙනම් බුදු වීම සඳහා තමයි හැම කෙනෙක්ම උත්පත්ති ලැබලා තියෙන්නේ. දැන් ඕගොල්ලෝ බුදු වෙන්න කැමතිද කියලා යම් කිසි කෙනෙක් ඇහුවොත් එහෙම මොකක්ද දෙන උත්තරය? බුදු වෙන්න කැමති. හරි. බොහොම හොඳ උත්තරයක්. බුද්ධ කියන්නේ අවබෝධය. බෝධි මුච්චති චතු අරිය සත්‍ය සුණාන. බුදු වෙන්න කිව්වහම බොහොම දෙනෙක් ටිකක් අපිට කොහොමද මේ වැඩේ මේ වෙලාවේ කරගන්න පුළුවන් කියලා ටිකක් මෙයා පසුබෑමක් තියෙනවනේ. මේක තේරුම් ගන්න ඕන බුද්ධ කියන්නේ මොකද්ද? අවබෝධය. බෝධින් මුක්තිති චතුසු අරිය සත්‍ය ඥානං කියලා දේශනා සඳහන් වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධය තමයි බුද්ධ කියලා කියන්නේ. එතකොට දැන් නිවන් දැකීමට නම් එහෙනම් අනිවාර්යයෙන් මොකද කරන්න ඕන? ওই චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන. නිවන් කියන්නේ මොකද්ද? බුද්ධත්වය. ඒ බුදුවරු තුන් දෙනේ දේශනාවේ සඳහන් වෙනවා සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, අරහන්ත බුද්ධ. සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, අරහන්ත බුද්ධ. අපි පිනක් දහමක් කරලා තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ නිවන් දකින්ද. හැබැයි ප්‍රාර්ථනා කර ඵලයට උගන ලැබෙන්නේ නැහැ. කරන්නේ පුළුවන් තරම් ඕක ලැබේවා ලැබේවා කියලා කියනවා. නමුත් ප්‍රාර්ථනා කරලා ලැබෙන්නේ නැති එකම දේ මොකද්ද? නිවන. ඒ නිසා ප්‍රාර්ථනා කරන්න එපා ප්‍රතිපදාවක් තියෙනවා ඒ ප්‍රතිපදාවට යන්න ඕන. ඒක තමයි ඇත්ත චරාතේ කිව්වේ ඒකයි. සුණාත ධාරේත චරාතේ කියන්නේ මොකද්ද? ප්‍රතිපදාවක දෙන්න ඕනේ. ප්‍රාර්ථනා කරලා ලැබෙන්නේ නැති එකම දේ මොකද්ද? නිවන. ඊළඟට දැන් අපි සාකච්ඡා කරමු එහෙනම් අපි බෞද්ධයන් වශයෙන් බුද්ධිමත් ජනතාව වශයෙන් බෝධිසත්වයෝ ඔන්න බෝධිසත්ව වචනේ ආවා බෞද්ධ කියන වචනේ මොකද්ද බෝධිසත්ව බෝධිය කියලා කියන්නේ චතුරාර්ය සත්‍යය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා යෙදුනා වූ අය බෝධිසත්ව කියන වචෙන් තියෙන එකයි. ඒකට අර බෞද්ධ කියන වචනයම තමයි බෝසත්. දැන් ඔය අය බෝසත්වයෝ නම් එනම් බෝසත් බව ලබා ගැනීම සඳහා ප්‍රතිපදාව ගෙදෙන්න ඕන. මෙන්න මෙහෙමයි පොඩ්ඩක් මතක් කරමු. පින්වත්නි දැන් නිවන් මාර්ගයේදී පළවෙනි සෝවාන් මාර්ගස්ථයක අපි සාකච්ඡා කරනවානේ. මේ කාල සීමාව තියෙන හැටියට අපි පොඩ්ඩක් දැනගමු. දැන් මේ බුද්ධත්වයේ තියෙනා උත්තරම ඵලය ලබා ගැනීම සඳහා ඉදිරියට ගමන් කරන්නා වූ බෝසත් දරුවෝ අපි. අපි හැම කෙනෙක්ම මෙන්න මේ බෝසත් ගුණ ධර්ම ඇති කරගන්න ඕනේ. ඒ සඳහා අපිට අවශ්‍ය කරන්නා වූ පරිසරය ඔක්කොම ලැබිලා තියෙන්නේ. මනසාත්භාවයක් ලැබිලා තියෙනවා. උතුම් මානස ශක්තියකුත් තියෙනවා. බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙනවා. ওই දේශනාවෙන් සඳහන් වෙනවානේ අර ක්ෂණ සම්පත්තිය නැති කරන්නා වූ කරුණ රටකින් අපි මිදලා තියෙනවා. ප්‍රත්‍යන්ත ජනපදයේ ඉපිතිලා නැහැ. නියත මිත්‍යා දෘෂ්ටි භවකුත් නැහැ. අංග කියලා උපතිල ලැබිලා නැහැ. ඒතර සතර පහකට වෙලක් නැහැ. මේ හැම දෙයක්ම අපිට පරිපූර්ණ ලැබිලා තින්නා වූ කාල සීමාව. ඒ නිසා මේකෙන් ප්‍රයෝජන ගැනීමේදී ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ අර බුද්ධත්වයේ කියන උත්තර ඵලය ලබා ගැනීම සඳහා අර ප්‍රත්‍යඥ භූමියෙන් අත්මිදලා ආරි භූමියට යන්න ඕනේ. මොන භූමියට යන්න ඕනේ? ප්‍රත්‍යඥ භූමියෙන් අත්මිදෙන්න ඕනේ ආරි භූමියට යන්න ඕනේ. අන්න එතනදී ඔය අය නියතෝ සම්බෝධි පරායන කියනා වූ උත්තම බුද්ධානුමතයේ තැනට ඒකට කියන්නේ ආරි භූමියට ඇතුළු වීමේ හැකියාව තියෙනවා. ආර්ය ශ්‍රාවකෙක් වෙන්නයි අපිට අවශ්‍ය වෙන්නේ නිවන් දකින්නවා නම්. පළවෙනි අදිචාර මොකයි? කුමක් සඳහාද? ආරි භූමියට එන්න ඕනේ. ඒතර භූමි දෙකක් තියෙනවා. ප්‍රත්‍යජන භූමිය, ආරි භූමිය. ඒ නිසා බුදුහාම දේශනා කළේ අර පුද්ගලයෝ නව දෙනෙක් පෙන්වන්නේ ඒ නම දෙනාගෙන් අට දෙනෙක් ආරි භූමියේ ඉන්නේ. ඒ අට දෙනාගේම භවය නියතයි. සෝවන් මාර්ගස්ත්‍ය සෝවන් පලස්ත්‍ය භව හතක් ඇලදි නිවන් දකිනවා. නතේ භවං අට්ඨමං ආදියන්ති. එයාට ලැබෙන පළවෙනි ප්‍රතිලාභය එකක්. මොකද්ද? සසර ගමන නතර කරන්න එයාට හැකියාව තියෙනවා බුද්ධානුමතයට අනුව. චින්තා පිටේ හොන්ති බුසප්පමත්තා බොහෝසේ ප්‍රමාදුණත් එයාට අටක් තියනවද? නැහැ. තියෙන්නේ ඉවරෙන්නේ. සතෙන් ඉවරයි. එහෙනම් නියතෝ සම්බෝධි පරායන නේද? එයා කොහටද නියම වෙලා තියෙන්නේ? නිවනට. සකෘදාගාමී උත්මයා එක සැරේයි එන්නේ. භවයේ තියෙන එක සැරේයි කාම භූමියට බොහෝ විට එන්න පුළුවන්. එයා එකපාරට විලා ඉතුරු ටිකක් කරගෙන නිවන් දකින. අනාගාමී උත්මයෝ ආයි මේ භවයට එන්නේ නැහැ. කාම භූමියට එන්නේ නැහැ. එයා ඒ උත්මයන්ගේ භූමියක් තියෙනකට කියන්නේ ආදි නිකේතනයක් තියෙනකට කියන්නේ සුද්ධාවාසය ගිහිල්ලා උත්පත්ති ලැබලා එහෙට පින්නම් පානවා. සෝවාන් මාර්ග මේ අරහත් මාර්ගස්ත්‍යත් අරහත් පලස්ත්‍යත් මේ භවයේදී පරිණිරවාණයටපත් වෙනවා. එහෙනම් මේ අටදෙනා වහන්සේගේම භවය නියතයි භවය නියතයි. අර අනිත් අයගේ භවය අනියතයි ප්‍රත්‍යඥායගේ. දේව ගතියට බ්‍රහ්ම ගතියට තව තවත් තියෙන ගෝන් ගතියට තිරිසන් ගතියට ඕන තැන් වලට යන්න පුළුවන්. පැහැදිලි නේද? දැන් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ බුද්ධිමත් අය වශයෙන් තවමත් ওই ප්‍රත්‍යජන භූමිය තුල සැරිසරනවද අර අනියත தත්ත්වයට යනවද නියත වෙලා නිවන් දකින්නවද අනියත தත්ත්වයට ගියොත් කොහේ කියලා උත්පත්ති ලබයි දන්නේ නැහනේ ඕනතරම් පින්දාම් කරන්න ප්‍රාර්ථනා කරන්න දිව සම්පත් හැබැයි ලැබෙනවා කියන එක බොරුව ඕනතරම් පින්දාම් කරන්න සෝවන් පලත්‍යා ඵලභාවයටපත් උනොත් එයාට ඒකාන්තයෙන්ම Taman දැනගන්නවා Taman සෝවන් පලත්‍යේ කියලා ඒ ඵලභාවයේ ලබාගත්තා වූ ඒ උත්මයා අනිවාර්යයෙන්ම දන්නවා සම්බුද්ධ දේශනාවේ සම්බුදු පියාණන් වහන්සේ මට මේ මාර්ගපදේශකත්වය දුන්නා ඒ උන්වහන්සේ කවදාකවත් නොකරන දෙයක් මේ ලෝකයට දේශනා කළා නැහැ. කරන දෙයක් ස්වාක්කාත ධර්මයක් තමයි සම්බුදුරු දේශනා කළා තියෙන්නේ. ස්වාක්කාතා භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ බුදු පියාණන් වහන්සේ දේශනා කළ තියෙන ධර්මය කොහොමද? දැනගෙන දැකගෙන දේශනා කළ දෙයක් ඒ නිසා තමයි ස්වාඛාත කියලා කියන්නේ. ඒ දේශනාවට මේ ලෝකේ පහළ වෙන්නා වූ දෙවියෙකුට, මඩෙකුට, බබෙකුට කිසිම අභියෝගයක් නැහැ. කිසිම අභියෝගයක් නැහැ. මේක මෙහෙම වෙන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි ස්වාඛාත කියන්නේ. එහෙනම් ස්වාඛාත ධර්මයක් දේශනා කළා වූ ඒ උත්තමයන් වහන්සේ පැහැදිලිව දේශනා කළ තියෙනවා. ප්‍රත්‍යඥ භූමියේ හිටියොත් කොහේයි දන්නේ ඕගොල්ලෝ එහෙනම් මෙන්න මේ උත්තර මනසාත්භාවයක් ලැබුවා ඔය අය කොහොම හරි අර අර ආර්ය භූමියට නියතෝ සම්බෝධි පරායන කියනා වූ ආර්ය භූමියට ඇතුළු වෙන්න. ඇතුළු වෙලා මාර්ගය වඩන්න. අනිවාර්යයෙන්ම ඔය ඇයට මේ භවයේදී සෝවන් ඵලයට පත් වෙලා නිවන් දකින්න පුළුවන්. ඒක තමයි ඇත්ත. එහෙනම් අපි දැන් මොකද කරන්න ඕනේ? ඒ ඵලලාභීත්වය සඳහා තියෙන ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාව මොකද්ද කියලා අවබෝධ කරගෙන ප්‍රතිපදාවට යන්න. එකම ප්‍රතිපදාව තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩි වීම. මොකද්ද වඩන් තියෙන්නේ? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩි වීම. එතකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩනකොට එයාට නැති වෙන ධර්මතා තුනක් තියෙනවා. දැන් තේරුම් ගන්න මේ සත්‍යය සසරේ දැනතබන පින්වතුනි සංයෝජන 10ක් බුද්ධයන් වහන්සේ දේශනා කළා තියෙනවා. අපි සසර ගමනක නියුක්ත කරන සංයෝජන කියන්නේ රහන් කියන අදහසනේ. ඒ තැන් වලට ගෙනියන කීයක් තියෙනවද? කෙලෙස් ධර්ම 10ක්. ඒ සක්කාය දිට්ඨි විචිකිච්ඡා ශීලබ්බත පරාමාස කාමරාග පටිග රූපරාග අරූපරාග මාන උද්දච්ච විද්‍යා. ওই 10න් තමයි මේ සත්‍යය සසරේ සැරිසරන්නේ. එතකොට ඒ සසරේ සැරිසරන්නා වූ දස සංයෝජන වලින් සෝවන් පලස්ත්‍ය නැති කරගන්නේ මෙන්න මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා ශීලබ්බත පරාමාස කියන තුන. දැන් එතකොට මේ තුන නැති කරන්නේ එකපාරට. හැබැයි ඒ ඒ සංයෝජන තුන නැති කරන්න ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව තමයි සත්‍ත්‍ය බෝධිපාක්ෂික ධර්ම. මොනවාද? සත්‍ත්‍ය බෝධිපාක්ෂික ධර්ම. සතර හටිපට්ඨානිය, සතර ඉද්ධිපාද, සතර සම්‍යක් ප්‍රදාන, පංචේන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආරිෂ්ඨාංග මාර්ගය. එතකොට මේ සෝවාන් මාර්ගස්ත්‍ය වඩන පාඩම් මාලාව ඕගලන්ට දැන් පැහැදිලි. දැන් ඕගොල්ලෝ කරන්න තියෙනම් අර නියතෝ සම්බෝධි පරායන தത്വයට, ඒ කියන්නේ භවයේ නියත කරගන්න නම්, සසර ගමන නතර කරගන්න නම් මෙන්න මේ බෝධිපාක්ෂි ධර්ම හරියට දැනගෙන වඩන්න. ඒකෙන් මුල්ටම දේශනා කළ තියෙන්නේ සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨානේ දැන් දන්නවද ඔයගොල්ලෝ? සතර සතිපට්ඨාන කියන්නේ ඒකායන නිවන් මාර්ගය. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. උතන සත්තානං විසුද්ධිය කියන්නේ මිනිසුන්ගේ පිරිසුදු භාවය නෙමෙයි චිත්තයාගේ පරිසුද්ධ භාවය. සිත පිරිසුදු කර ගැනීම. සිත පිරිසුදු කරගන්න නම් සත්තාන විසුද්ධිය ශෝක පරිද්දවානං සමතික්කමාය. දුක්ඛ දෝමනසානං අත්තංගමාය ඥායස අධිගමාය නිබ්බානස සච්චිකිරියාය. යදිදං චත්තාරෝ සතිපට්ඨාන. ඒකායන නිවන් මාර්ගය හරියට දැනගෙන වඩන්න ඔය ඇයට මේ භවයේදී ප්‍රත්‍යඥ භූමියෙන් අත්මිදලා නිවනට නියත වෙනවා. අපන්දා නේද? වහරද නියත වෙන්න ඕන? මරණයට නියත නෙවෙයි නිවනට නියත වෙන්න. ඒක තමයි ඇත්ත. ඒක තමයි බුද්ධෝත්පාද කාලයක මිනිසෙක් වශයෙන් අර මං කියවනේ බෝධිසත්ව ගුණෝපේතයට උත්පත්ති ලැබුත් අපි ඒටි කරගත්තේ නැත්නම් ආයි කොතන කොහම ගිහිලා අනියත තත්වයෙන් ජීවිතය කෙලවර වෙයි දන්නේ නැහැ. ඒ නිසා නියත කරගන්න, ඒ නිසා පළවෙනි තැන දෙන්න. දැන් ඕගොල්ලෝගේ පින්වතුන්ගේ බැලුවාම ඕගොල්ලෝ මොනවාද මොනවාද කරලා නැත්තේ. මේ භවයේදී භවභෝග සැප සම්පත් පුළුවන් තරම් ගොඩ ගහගෙන නැතිනේ. ඈ ඥානවාන ගේ දුරීඩ කඩන් ධර්මඬුල මුණුගුරු බිරිබිරිය බොහොම ඉන්නවා. එතෙන් ඔය ඔක්කොම තියෙන භෞතික සම්පත්. ඔය එක එක්කවත් වෙනවද අපි සමග යන්න? කරසා කරන්නේ ඇයට හැබැයි කවදාකවත් කරන හොඳක් අහන්න බැරි පොතනයි. ඕගොල්ලෝ ඕන තරම් කරන්නකෝ. දූදරණක් කරලා ඇති, සත්‍යත් ලෝකයට කරලා ඇතිනේ. ඔය එකක්වත් කරලා නිවන් නම් දකින්න බෑ. කරන් කරන්නේ ඒ තන් කට්ටියට කවදාකවත් ප්‍රතිඵලයක් Tamante යහපතක් සිදු වෙන්නේ නැහැ. දැන් එහෙනම් දැන් ඕගොල්ලෝ දැනගන්න ඕනේ පැහැදිලිවම නිවන් මාර්ගය කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න ඔය ඊතුරු කාල සීමාව මේ ප්‍රතිපදාව යෙදීම සඳහා යොමු කරන එකයි තියෙන්නේ. ඒක තමයි බුදුපියාණන් වහන්සේ දේශනා කරේ විඤ්ඤු පුරුෂ කියන වචනය. සතකපට වෙන්නත් බෑ. ඒතු විඤ්ඤු පුරුෂෝ අසතෝ අමායාව උදිජාතිකෝ අහමංසාසාමි අහං ධම්මං දේශේමි යතාං සිත්තං තථා පටිපජ්ජමානෝ නිකිරස්සේව සාමාඤ්ඤාසති සාමන්දකති. පින්වත්නි වැඩි කල නැ අවුරුදු 7යි බුදුහාමුදුරු දේශනා කළ තියෙන්නේ අනාගාමී වෙන්නත් පුළුවන්. දින 7යි අවුරුදු 7යි. මේක තමයි ඇත්ත මේ ස්වාකාර ධර්මයක් නිසා තමයි එහෙම වෙන්නේ. දුරාකාර ධර්ම තමයි මේ ලෝකේ ඔක්කොම පහළලා තියෙන්නේ. දුරාකාත කියලා කියන්නේ දැනගෙන දැකගෙන දේශනා කළා නැහැ. ඔක්කොම විශ්වාසය පදනම් කරගත්තා වූ දර්ශන පමණයි. දර්ශනයක් කියන්නත් බැහැව නිකන් ඇදහිලි පමණයි. ඒ නිසා බුදුහාඳුරු දේශනා කළ තියෙන ස්වාකාර ධර්මයක්. ඒක සාන්දෘෂ්ටිකයි, අකාලිකයි, ඒහිපස්සිකයි, ඕපනායිකයි, පච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝහිති කියෝකයි. ඔය තේරුම් ගන්න ඒටි කරගත්තේ නැත්නම් අපේ විශ්ින්ම අපිව කොහෙකින් ඉනවද දන්නේ නැහැ. දැන් පැහැදිලි කරගත්තා එහෙනම් අර පළවෙනි සෝවන් මාර්ගස්ත්‍යයට තියෙනා වූ විශේෂ ධාරාව. විශේෂ ධාරාව මොකද්ද? සත්‍විස් බෝධිපාක්ෂ ධර්ම වඩන්න. ඕගොල්ලෝ දැන්ටත් ඒ කරනවා ඇති. හැබැයි ක්‍රමානුකූලව වඩන්න මේ භවයේදී කොහොම හරි නිවන් දකින්නවා කියන කැමැත්තෙන් එතකොට ඔය අයට ඇතිවෙනා ප්‍රතිලාභය මොකද්ද? චතු අපායේ හිත විප්‍රමුක්තෝ ඔන්න පළවෙනි ප්‍රතිලාභය. ওই සතර අපායෙන් හරිය අත් මෙදෙන්න පුළුවන් නම් මොනතරම් භාග්‍යයක්ද කියලා බලන්න මනුෂ්‍යාත්ම භාවය කියන්නේ. කොහෙන්ද එතන යන්නේ අර අපේ අර තියෙන තමන්ගේ මහගෙදර හා සමානයි කියලා දේශනා තියෙන්නේ. මහගෙදර ඕගොල්ලන්ගේ මහගෙවල් වලට තියෙනවනේ ඕගොල්ලන් දැන් තියෙන ගෙවල්. ඒ ගෙදරට ගිහිල්ලා දොර අරින්න කායින්වත් අහන්න ඕනේ නැහැනේ. ඈ කාමරේ ගිහින් නිදා ගන්න, කුස්සියට ගිහිල්ලා උයන්ද නාගන්න එහෙම කිසි ප්‍රශ්නයක් නැහැනේ. Taman ගෙදරනේ. ඒ වගේ කියනවා ප්‍රත්‍යඥයන්ගේ මහගෙදර කොයිද? සතර පාය. එහෙනම් උතෙන්වත් නොයන තැනට වැඩක් කරගන්න පුළුවන් හැකියාව තියෙද්දී ඇයි අප්පා ඒක නොකරන්නේ? ආනිසා බුදුහාම දේශනා කළ තියෙන්නේ පළවෙනි ප්‍රතිලාභය මොකද්ද? නතේ බවං අෂ්ටමං ආද්‍යන්ති චතු අපායේ හිත විමුක්තෝ එහෙනම් සෝවන් මාර්ගස්ත්‍ය ලැබෙන පළවෙනි ප්‍රතිලාභය මොකද්ද සතර අපායන් සදහට අත්මිදින්න පුළුවන් වෙනවා භව හතක් ඇලදී නිවන් දකින්නත් පුළුවන් වෙනවා ඒක තමයි සතර හටිපට්ඨානෙ වඩන්න ඒක තියෙන්නේ මෙන්න මේ සංයෝජන තුන නැති වෙනවා මොන සංයෝජන තුන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඔය තුන නැති වෙනවා තව ගුණ ධර්ම හතරක් වැඩි වෙනවා. බුද්ධේ අවිච්ඡප්පසාද, ධම්මේ අවිච්ඡප්පසාද, සංඝේ අවිච්ඡප්පසාද, ආර්යකාන්ත සීලය. ඔන්න ඔය හතර වැඩෙනවා. එතකොට මේ ගුණ ධර්ම මෙන්න මේ අකුසල චෛතසික තුනක් සමුච්ඡේද ප්‍රහාණය වෙනවා. හැබැයි ඒ සමුච්ඡේද ප්‍රහාණය කරන්න පින්තුනි විදර්ශනා භාවනාවෙන් පමණයි කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් සමතය හා විදර්ශනාව කියන දෙක හොඳට අවබෝධ කරගන්න, සමතේ පාදක කරගෙන විදර්ශනාව වඩන්න. එතකොට අපිට මේ කෙලෙස් ධර්ම සමුච්ඡේද ප්‍රහාණය කරන්න පුළුවන්කම හැකියාව තියෙනවා. ඉතින් අත් වශයෙන් මේ කාල සීමාව මැදි නිසා මේ සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? විචිකිච්ඡා සීලපත පරාමාසය කියන්නේ ආ සංයෝජන ගැන අපිට කතා කරන්න වෙලාවක් නෑ. අපි ඉදිරි කාල සීමාවෙදී මේ සම්බන්ධයෙන් වෙනම දේශනාවක් පවත්වලා ඔයත් දැනුවත් කරනවා. එතකොට අර මං කිව්වේ ආ අර පළවෙනි පන්ති ඒවත් අපි කියන්නේ මොන්ටිසෝරි පන්ති කියලා. ඒ මොන්ටිසෝරි පන්තියකට දරුවෙක් ඇතුළු කළාම ඒකට තියෙන විශේෂ ධාරාවක්. එහෙනම් අපි කොච්චර මහලු වුණත් දැන් පළවෙනි පන්තියට ඇතුල් වෙන්න ඕන. කමක් නෑ නේද? පළවෙනි පන්තියට ඇතුල් වෙලා සෝවන් මාර්ගයට ඇතුල් වෙලා වයස බලපාන්නේ නෑ ඒ පන්තියට ඇතුල් වෙන්න. හැබැයි ඉහළ සාමාර්ථයක් ලබන්න ගනුදෙනුවත් කරලා කරන්නත් බෑ. පගාවට කරන්නත් බෑ මේ වැඩේ. ඔය සමහර පන්තිල ඉහළට දානවනේ. නමුත් ඒ පන්තියේදී මේක ධර්ම විශ්ින් ඔය අය නියම තන්ට යොමු කරනවා. ධර්ම විශ්ින් නියම තන්ට යොමු කරනවා. ආනි තමයි ධම්ම නියාමයේ කියන්නේ. එහෙනම් ඒ නියාම ධර්ම වලට යටත් වෙලා ඕගොල්ලන්ට ඇත්ත වශයෙන්ම මේ භවෙදි නිවන් දකින්න පුළුවන් වෙනවා. ඒක තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. එතකොට මේ තුන නැති වෙලා බුද්ධේ අවිච්ඡප්පසාද ධම්මේ අවිච්ඡප්පසාද සංඝේ අවිච්ඡප්පසාද අරියකන්ත සීලය කියනවා සෝතාපට්ටි අංග හතර තමා තුල වැඩෙනවා. තමන්ට මෙන්න මේ ಗುಣධර්ම දැනෙනකොට තේරෙනවා බුදුහාඳු දේශනා කරලා තියෙනවා තමා තමාටම කියාගන්න කියනවා තමන් සෝවන් පලච්චී කියලා. එතකොට බුදුහාඳුර දකින්න දහම් දකින්න සංඝම් දකින්නවා කියන්නේ මෙන්න මේ සෝවන් ඵලයටපත් වෙනවා කියන එකයි. හැබැයි ඉතින් අපි දැන් ওই බුදුන් දහම් සංඝම් සම්බන්ධයෙන් නොඑක්නේ දේශනාවල් කරනවනේ. ඒ ඔක්කොම කරන්නේ මොකද්ද? ආමිෂේ පමණයි. ප්‍රතිපත්තිය වෙන්න නම් බුදුන් දකින්නවා කියන්නේ මෙන්න මේ පළවෙනි සෝවන් පලස්ත්‍යක් පවණයි හරියට බුදුන් දකින්නේ. පළවෙනි අවස්ථාවේදී උන්වහන්සේ දකිනවා. මොකද ත්‍රිවිධ රත්නේ ගුණ ඇති වෙන්නේ කොතනද? සෝවන් ඵලෙදි පමණයි. ඊට එහා තියෙන ඔකෝම අර ආංශ පූජාවට පදනම් කරගත්තා වූ අනුමානෙන් යන්නේ. හරියට බුදුන් දකින්න නම්, ධම් දකින්න නම්, සමුන් දකින්න නම් ත්‍රිවිධ රත්නේ තුනුරුවන් තමා තුළ පිහිටන්න නම් මේ ශාසනයේ ස්ථිර වෙන්න නම් ශාසනය තුළ මුල් බැහැ ගන්න නම් අවම වශයෙන් සෝවන් ඵලත්තේ බවට පත් වෙන්න ඕනේ සතම් මේ පිණුත මතක් කරේ මේ දේශනාවේ මතක් කරේ සෝවන් මාර්ගයේදී පළවෙනි කලියතු අර පාඩම් මාලා මොකද්ද සතර සතිපට්ඨාන ප්‍රධාන කොට ඇත්තා වූ ආරි මාර්ග වඩන එකයි. ඉතින් කවදාකවත් වරදින්නේ නැහැ. අය ප්‍රාර්ථනා කරලා වැඩන්නේ ප්‍රතිපදාවක දෙන එකයි තියෙන්නේ. ඉතින් අර මාත්‍රකාවයෙන් පින්වතුන් මතක් කරේ නිබ්බාණං වා උපනිධාය සබ්බා උප්පත්තිය දුග්ගතින්. ඒතකොට මේ ලෝක ධාතු දුකක් කියලා අපි පොඩ්ඩකින් සාකච්ඡා කරමු. දැන් ඕගොල්ලෝ දන්නවා ලෝකවල ජීවත් වෙන සත්වයෝ ලෝකවල ජීවත් වෙන සත්වයෝ සුගති හා දුගති කියලා දෙකක් තියෙනවා. මොකක්ද තියෙන්නේ? සුගතියයි දුගතියයි. දැන් සප්ත ස්වර්ගයක් තියෙනවානේ. දැන් ඒ එක ස්වර්ගයේ තමයි අපි ඉන්නේ. මනුෂ්‍ය ලෝකේ කියන එක තරන්නේ. දැන් අපි නිතරම කරන්නේ මොකක්ද? සැප හොයාගෙන යනවා සැප අනුභව කරනවා කී කී කරනවා. දැන් බලන්න ඕගොල්ලන්ගේ ඇස කරනාසය දිව කය මනට. දැන් මෙච්චර අවුරුදු 50කටක් ගියත් තිනවනේ. වැඩි වයසක් දාන්න බෑ. කොහොම හරි දැන් ඕවලට හැමදාම දුන්නා නේද? ඇහැට මොන තරම් දේවල් දීලා ඇද්ද? රට රාජ්‍යවල ගිහිලා ඇති කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා නයන කාන්ත දර්ශන දකින්න. දැන් දීලා තියෙනවනේ. දැන් ওই ඇහැ කිව්වද ඇති කියලා. කවදාකවත් ඇති කියනවද? එහෙනම් ඇති කියන තැන තියෙන තෘප්තිකර භාවයේද අතෘප්තිකර භාවයේද? අතෘප්තිකර භාවයේද? එතන අතෘප්තිකර භාවය කියන්නේ සපද දුකද? අනිවාර්යෙන් දුකක්. ඒ නිසා පින්වත්නි හොඳට මතක තියාගන්න ඔය ආයතන 6 පිනවලා තෘප්තිමත් වුණා වූ සත්‍යයක් මේ ලෝක ධාතුවේ දකින්න හම් වෙන්නේ නැහැ. මොකද පළවෙනි ගින්න තමයි රාගය. ඒ නිසා මේ ආයතන 6 පිනවනවා තමයි. නමුත් කවදාකවත් ඒකේ අවසානයක් දකින්න බෑ. නත්ති රාග සමෝ අග්ගි. එහෙනම් මේ ජීවත් වෙනවා කියන්නේ අපි සැප අනුභව කරනවා කියන්නේ මොකද්ද? හිත ගිනි තියාගෙන ඉන්නවා. ඇහැ ගිනි ගන්නවා, කන ගිනි ගන්නවා, නාසය ගිනි ගන්නවා, දිව ගිනි ගන්නවා, කය ගිනි ගන්නවා, මන ගිනි ගන්නවා. මුළු ලෝකෙම ගිනි ගන්නවා කියන්නේ ලෝකය කියන්නේ ඇස කන නාසය දිව කය මන. ඕක තමයි ලෝකයේ බුද්ධානුමත ලෝකය. උදේ ඉඳන්ම රැ වෙනකම්ම අපි නොතිත් ආශාවෙන් දුවන්නේ කොම සඳහාද? ওই ටික සංතරපණය කරන්ද. දැන් අවසන් කරලා දෙන්නේ ඔයගොල්ලෝ. කවදාකවත් යන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් බුද්ධාදුත්තන් වහන්සේලා රාග ගින්න නැති කරන නිසා ගින්නක් නැහැ. ඒ නිසා ගින්න නිවා ගන්න නම් බුද්ධයන් වහන්සේ දේශනා කරේ මේ ලෝකෙන් අත් මිදෙන්න. මේ ලෝකේ කියන්නේ සැප ඇති තැනක් නෙවෙයි. දුක්ඛේ පටිච්චිතෝ ලෝකෝ. මේ ලෝකේ කියන්නේ මොකද්ද? දුක මත ඇත්තව තැනක් සැප නම් නැහැ. හැබැයි සැප තියෙන තැනක් තියෙනවා. ඒ සැපේ තියෙන ලෝකෙ තුල නෙවෙයි ලෝකෝත්තරය. මෙතන තියෙන එහෙනම් මොකද්ද? දුක. එහෙනම් මේ අවිද්‍යා අන්ධකාරයේ සිටින තාක්කල් අපිට සපයි කියලා තමයි පේන්නේ. අවිද්‍යා අන්ධකාරය නැති කරගන්න විදුඇස පහදා ගන්න, සත්‍ය අවබෝධ කරගන්න, ඒ සඳහා මේ සද්ධර්ම දේශනාව මහෝපකාරී වේවා කියන ආශිංසනෙන් මේ දේශනාව අවසන් කරනවා. ඔබ හැමට සම්බුදු සරණයි, සදහම් පීඨයි, සංඝ රැකවරණයි. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක ශාසනං ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන්නක්කාන්තු දේශනං ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත් තිරන්නක්කාන්තු සංසදාසී ධර්ම ශ්‍රවණං සංසිං ඔබ හැම දිනාටම යහපතක්ම වේවා ධර්මානුශාසනා පැවැත්වුවේ ගම්පහ වතුරුගම කන්නිමහර වේළුවනාරාම විහාරවාසී පූජ්‍යපාද විචිත්‍රමහනක ගම්පහ ශිරසීවලි ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට කරන ශාස්ත්‍රික සේවාවන් ශක්තිමත් ධෛර්යමත්ව විදුක් නිරෝගී සුවයෙන් ඉටු කරන්නට චිර ජීවනයේ අපි සාදුකාරයත් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ශ්‍රී ලංකා ගුවන් විදුලි